දැන් මේ තව ප්‍රශ්නයක් මේ මධ්‍යම ප්‍රතිපදාව විග්‍රහ කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. දැන් මධ්‍යම ප්‍රතිපදාව හුඟා ගැඹුරුයි. ගැඹුරු උනාට දැනගන්න ඕනේ. මොකද්ද මේ මධ්‍යමා ප්‍රතිපදා කියන්නේ? ඒතේතේ උබෝ අන්තෝ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධා ආදි වශයෙන් විග්‍රහ වෙනවා. අන්ත දෙකක් බුදුරන් වහන්සේ විග්‍රහ කළා. ඒ අන්ත දෙකට පත් වෙන්නේ නැතුව මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුලින් තථාගතයන් වහන්සේ අභිසම්බුද්ධත්වයට පත් වුණා. මේක විග්‍රහ කරන ක්‍රමයක්. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. මාන්නි මෙන්න මේ කියන අන්ත දෙක පැවිද්දා විසින් නොසෙවිය යුතුයයි. මූලිකම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. යෝ ඡායං කාමසු කල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. මේ කාමසු කල්ලිකානි යෝගය කියන එක විග්‍රහ කළා. මේක තව දෙනක සම්පූර්ණ විග්‍රහය කරලා මොකද්ද මේ කාමසු කල්ලිකානි යෝගය කියන්නේ? ශරීරයට සැප දෙන්න එපා කියලා මේක කෙටියෙන් විග්‍රහ කරගෙන යනවා. ඒ විග්‍රහය සම්පූර්ණ නැහැ. බුදුරන් වහන්සේ මේ යෝගෝලින් කාමසුඛයන්ගෙන් ආයි කරපු ලෝභයක් තියෙනවා. අයින් කරන්න කිව්වේ එක. ඒ කාම සුකල්ලිකානි යෝගයට වැටෙන්නේ. ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර මුසාවාද කියන මෙන්න මේ පාප කර්ම උල් කරගෙන යම් ආස්වාදයකට බැඳිනවාද මෙන්න මේ කරෙන්නා වූ කටයුතුයි කාමසුකල්ලිකාණ යෝගයට වැටෙන්නේ අන්න ඒක තමයි කාන්තය. ඒ පාපකාරී මානසිකත්වයේ මුල් කරගෙන කාමසුඛයන් මුල් කරගෙන පාපකාරී මානසිකත්වයෙන් ක්‍රියා කරන තාක්කල් යථා බෝධිය ලැබෙන්නේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා කොච්චර කිය කිය හිටියත් ඒ යථාර්ථයේ හිත පිහිටන්නේ. කිඳා වැහැලා යථාර්ථයේ වැටෙන්නේ ඒක වැටහෙන්න නම් ඔය කියන ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද කියන මෙන්න මේ හතර මුල් කරගෙන යම් කාමසුඛයක් සඳහා අයුක්තියක් අසාධාරණයක් කැමී කරනවා නම් අන්න ඒක අත්හැර දමන්න ඕනේ මෙන්න මේක අත්හැරිය යුතු කාමසුකල්ලිකානි යෝගය කියලා විග්‍රහ වෙනවා යෝජායන් අත්ත කිලමතාන යෝගෝ දුක්කෝ අලරියෝ අලත්ත සංහිතෝ. නිවන් දැකීමට හේතු නොවන. විවිධාකාර ක්‍රමවේද එක එකෙන අනුගමනය කරනවා. හේතුව දැනගෙන ඒ හේතුව නිසා ඵලයක් ගොඩනගෙන ක්‍රමී දැනගෙන ඒ හේතු නිරෝධ කරන හැටි දැනගෙන හේතුව නිරෝධ කරපුවා ඵලය නිරෝධ වෙන හැටි දැනගෙන ඊට අනුකූලව කටයුතු කරපු කෙනා නිවන් දකිනවා. ඒ හතර දකින්න නැතුව බඩිගින්නේ හිටියොත් නිවන් දකින්නවා. බුදියා ගන්න නැතුව ඇහැර රැහැලා හිටියොත් නිවන් දකින්නවා. කටුයහන් වල බුදියා ගත්තාම නිවන් දකින්නවා. හිටගෙන හිටියාම නිවන් දකින්නවා. බුදියේ නැතුව මේ වගේ එක එක අදහස් තියෙනවා එක එකනාගේ. බල්ලා වාගේ හිටියොත් නිවන් දකින්නවා. බිම දානේ වකාලා කහ කහ හිටියොත් හෙළුවෙන් හිටියොත් නිවන් දකින්නවා. එක එක කෙනාගේ මත. යථාර්ථය දැක්කාය නෙමෙයි එක එක දෘෂ්ටිවාදීන්ගේ මත තියෙනවා. මෙන්න මෙහෙම මේ දුක් කරදර 10 දිදී නිවන් දකින්න හිතන කොටසක් බුදුරන් වහන්සේ වැඩ ඉන කාලෙත් ඕන තරම් හිටියා. ඒකක්වත් නිවන් දකින්න ක්‍රම නෙමෙයි. මෙන්න මේවට කියනවා අත්ත කිලමතානි යෝග. වෙහෙතරපත් වෙනවා. ප්‍රඥාව වැඩින්නේ නැහැ. ප්‍රඥාව වර්ධනය කළා දැකිය යුතු නිවන ඔය වගේ දේවල් කෙරුවට ලැබෙන්නේ නැහැ. බඩගින්නේ හිටියට ලැබෙන්නේ නැහැ. කටු යහනක බුදියා ගත්තට ලැබෙන්නේ නැහැ. අවුවේ කරවේවි හිටියට ලැබෙන්නේ නැහැ. ගිනි ගොඩවල් වට කෙරෙන ගිනි ගිනි තැප තැප හිටියට වැඩෙන්නේ නැහැ. නිදාගෙන හිටියට වැඩෙන්නේ නැහැ. එහෙනම් මොකෙන්ද වැඩෙන්නේ? අන්න වැඩෙන එක දැනගන්න ඕනේ. මොකද්ද දැනගන්නේ? පටිච්ච සමුප්පන්නව දැනගන්න ඕනේ මේ જાතිය මොකද්ද? ජරා මරණ කියන්නේ මොනවද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස මොනවා නිසාද හටගන්නේ? අනේ වැඩෙන ක්‍රමී දැනගන්න ඕනේ. මධ්‍යම ප්‍රතිපදාව විශ්ලේෂණ දැනගන්න ඕනේ. මොකද මධ්‍යමා ප්‍රතිපදා කියන එක දැන ලබන හැටි අන්න එතකොට දකිනවා එක්තරා ක්‍රමවේදයක් මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කුමක් නිසාද හටගන්නේ? ඉපදිච්ච නිසානේ. જાතියක් නිසානේ. කොතන හරි જાතිය පහළ වුණාමයි ජරා මරණ ඉන්නේ. જાතියක් යම් තැනක නැත්නම් ජරාවට මරණයටපත් වෙන්න දෙයක් නැහෙනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? හේතුවක් නිසායි ඵලයක් හටගන්නේ. ඒ හේතුව හටගන්න හේතුව නැත්නම් ඵලයක් හටගන්නේ නැහැ මේක න්‍යායයක්. ඥාන ගෝචර ධර්මයක් න්‍යාය ධර්මයක් ඔය කියන්නේ. අන්නේ ක්‍රමයට ඕක දකින්න ඕනේ. එහෙනම් જાතියක් නැති දෙන ජරා මරණයක් නැහැ. જાතියක් ඇති දෙන ජරා මරණ ගොඩ නැගෙනවා. එහෙනම් ජරා මරණ දුක නම් ඒකෙන් මිදෙන්න જાතියෙන් මිදෙන්න ඕනේ. ඥානවන්තව ක්‍රමේ තෝරා ගන්න ඕනේ. ජාතියෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ ජාතිය නිකන් ගොඩ නැගින්නේ නැහැ. දැන් ඔය කියන්නේ පටිච්චසමුපාදයේ ඔය ගැඹුරට යන්න දෙකක් වෙනක් තියෙනවා. ඒක හරි ගැඹුරු තැනක් ඔය කියන්නේ ගැඹුරුම තැනක් බලන හැටි. ඕක Tamanටම අත්දකින්න නම් ඉතලා ධානලාමීව పూర్වේ නිවාසානුසති ඥානෙන් චතුපපත් ඥානෙන් ඒව දැකලා තියෙන්න ඕනේ. පෙර භවයේ ඉඳන් හැදිච්ච හැටි මේ භවයට ආපු හැටි එන ගමන ඉස්සෙලා මූල ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. අන්න දැකනම් ඊට නිගමනය කරන්න පුළුවන් තමන්ගේ දත්තයන් පිටින්. මේ જાතිය කුමක් නිසාද? මේ જાතියට හේතුකාරකන භවයක් තිබුණා. උප්පත්තියට හේතු වෙන භවයක් හැදුනා. අන්නේ උප්පත්ති භවය නිසායි මේ જાතිය හටගත්තේ. එයා දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මොනවද හටගත්තේ? අන්නේ උප්පත්ති භවයේ හටගත්තාම විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන මේ විපාක ස්කන්ධය හටගත්තා. තමන්ගේම අත්දැකීමෙන් දකිනවා. මෙන්න මේ ඵලය හටගත්තා. මොකක් නිසාද? හේතුවක් නිසා. මොකද්ද හේතුව? තමන්ටම දකින්න මට පෙර භවයක් තිබුණානේ. ඒ භවයේදී මම ළඟ තිබුණ ගොඩනැගිච්ච දෙයක් තිබුණා. මම මේ භවය හොඳයි කියලා එදා හිතුවා. මනුෂ්‍ය භවයේ නරකයි කියලා හිතුවා නම් වැඩක් නැහැ කියලා හිතුවා නම් මම මෙතනට එන්න විදිහක් නැහැ. ඉතින් ඒ භවය හොඳයි කිව්ව අවිද්‍යාවෙන් මම හොඳ මේ මිනිස් වැඩ කළා. මිනිස් විදිහට හිතුවා කිව්වා කළා. ඉතින් අවිද්‍යාව සංකාර කියන දෙක ගොඩ නැගුණා. එනිසා මිනිස් බවට පත් වෙන තණ්හාව මගේ හැරිලා තිබුණේ ඒ මිනිස් බවට පත් වෙන උපාදානියමයි තිබුණා. ඒ උපාදානිය නිසා මොකද සිද්ධ වුනේ? අවිජ්ජා සංකාර තණ්හා උපාදාන කර්ම භව කියන එක මං එදා ගොඩ නැගුවා. අන්න ඒක හේතු වුණා. ඒකේ ඵලයේ වශයෙන් මට පටිසන්ධියක් ලැබිලා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා මේ කයක් හම්බ වුණා හිතත් එක්කලා. හිතක් ගතක් කියන දෙකක් පණ ඇති මිනිහෙක් වශයෙන් මං උපන්නා. දැන් පණ ඇති මිනිසියෙක් කියලා ඉන්නේ පෙර භවයේ හේතුවේ ඵලය. අන්නේ අයක දකින්නවා. දැන් මොකද වෙන්නේ? එහෙනම් ජරා මරණයට හේතුවයි මේ හටගත්තේ જાතියයි. જાතියට හේතුව මොකද්ද? අවිජ්ජා සංකාර, තණ්හා උපාදාන භව වශයෙන් පෙර භවයේ ගොඩනගපු හේතුවයි. මේ හේතුවේ ඵලයයි. හේතුන් පටිච්ච සම්භූතං කියන එකයි මේ වෙලා තියෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙලා. දැන් මොකද කරන්න ඕනේ? මේ අවසාන જાතිය කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මින් එහාට දුකෙන් නිදහස් වෙන්න නම් හේතු බංගා නිරුද්ධති. හේතු බංග කරන්න ඕනේ මොන හේතුද? පෙර භවයේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව ගොඩ නැගුවේ නැත්නම් අද මේ භවයේ නැහැ. එයිම ඉවරයි. මේ භවයේ අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව ගොඩනැගුවේ නැත්නම් මතු මිනිස් භවක උපදින්නේ නැහැ. අන න්‍යාය ධර්මයේ දැක්කා. එහෙනම් මම ඉතින් මොකද කරලා තියෙන්නේ? වැරද්දක් කරලා තියෙනවා. අවිද්‍යාව මුල් කරගෙන ඇත්ත දැනගන්නේ නැතුව පැවටිලා හිතෙන් කයෙන් වචනයෙන් හොඳයි හොඳයි කියලා අවිද්‍යාව වැඩ පිළිවෙලට බහැලා වැඩ කරලා තියෙනවා. මොනවද හොඳ? ලෝකේ ඉන්න එක හොඳයි. කවුරු වෙලා ඉන්න එකද? මනුස්සව ඉන්න එක? එදා හිතපු එක. දෙවියෙක් වගේ ඉන්න එක හොඳයි කියලා දේව වැඩ කරා නා. දේව ජාතිකයෙක් වෙලා උපදිනවනේ. පෙරවිසු කඳ පිළිවෙල දැකන තමන්ට අත්දැකීමෙන්ම ඔබ පේනවා. එතකොට බ්‍රහ්මයේ කියලා අයින් එක හොඳයි කියන නිගමනය කරා නම් ඒ හේතුවෙන් බ්‍රහ්ම සංකාරය වැඩිලා. ඒ අවිද්‍යාව නිසා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා බ්‍රහ්ම භවටපත් වෙනවා. ඒ වුණොත් බ්‍රහ්ම ජාතිය උපදිනවා. එහෙනම් මේ ලෝකෙ නිකන් උපදින්නේ කොතන හෝ ජාතියක උපදිනවා නම් ඔය කියන ජාතිය වල උපදින්න ඊට අනුකූල අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව ගොඩනගන්න ඕනේ. කොතනකවත් උපදින්න හේතු වෙන අවිද්‍යා සංකාර මල්ලඟ නැත්නම් කොතනකවත් අල්ලන තණ්හා උපාදාන භව මල්ලඟ නැත්නම් ගොඩනැගුවේ නැත්නම් මං කොහේ කවුරු වෙලා උපදින්නද? කොහේ මම මේක හැදෙන්නද? මෙන්න මේ ඥාන ඥාන සම්පවිද්දව මේක දකින්න ඕනේ. එහෙනම් දැකලා කල යුත්තේ මොකද්ද? හේතු භංග කරන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව දුරු කෙරුවොත් සංඛාර දුරු කෙරුවොත් තණ්හා උපාදාන බව දුරු කෙරුවොත් කොතනකවත් උපදින්න තියෙන මේ අවසාන භාවයයි ගමන ඉවරයි. අවසාන දුක්ඛ ස්කන්ධය මේ ඊළඟට දුක්ඛ ස්කන්ධය හා සම්බන්ධයක් නැහැ. එහෙනම් මොකෙන්ද යන්නේ මේ? ඊළඟ භවයකට යන තණ්හා උපාදාන වෙන්නේ මොනවද? අන්න කාම තණ්හාවක් තිබුණා නම් කාම ලෝකෙ උපදින්න හේතු වෙනවා. රූප භවයට හේතු වෙන තණ්හාවක් තිබුණා නම් රූප භවයේ උපදින්න හේතු වෙනවා. අරූප භවයට හේතු වෙන තණ්හාවක් තිබුණා නම් අරූප භවයට හේතු වෙන්න ඒක හේතු වෙනවා. ඔය සියලු තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි කොහෙවත් උපදින්න හේතු වෙන උපාදානයක් නැහැ. එහෙනම් භව නිරෝධයි. කොයි භවයකවත් උපදින්න භවයක් නැහැ. භව නිරෝධ නම් ජාති නිරෝධයි. තම ජාතිම උපදින්න සරක් නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන පාය සියල්ල නිරෝධයි. අනතුකේ නිදහස. මෙන්න මේ කාරණේ ප්‍රඥාවෙන් දැකීමට කියනවා. සම්මා දිට්ඨියක් ඇති වුණා. මේ දැක්කට පස්සේ ඔහු කල්පනා කරන්නේ මොකද්ද? ලෝකයේ පැවැත්මට අයිති යමක් ඇතනම් ඒ සංකල්පනා කාම සහගතයි කෝ ඒක ව්‍යාපාද සහගතයි කාට හරි හිංගි හිංසා කරන ඒවට අයිති සංකල්පනා ওই පැත්තට යනවා මිදෙන පැත්තට යථාර්ථය දැක්කනම් ඒ කාම සංකල්පනා අත්හැරලා යනවා නිකම්ම වෙනවා ව්‍යාපාද අව්‍යාපාද වෙනවා හිංසාව වෙනකොට අවිහිංසාව වෙනවා. අව්‍යාපාද අවිහිංසා නිකම්ම සංකල්පනා එනවා නම් නිවන්ට අනුකූලව සම්මා සංකප්ප මාර්ගාංගය හැදෙනවා. දැන් අපි එකෙන් පටන් ගත්තේ යථාර්ථය දැක්කම අනික ලැබෙන හැටි මේ කියන්නේ. සම්මා දිට්ඨිය පහල කරගත්ත යථාර්ථයෙන් දැකලා පරිත්‍ථහම්පන්නෝ. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කියන සිද්ධාන්තයෙන් මේ දැක්කේ. අන්න එක සම්මා දිට්ඨිය ඒ සම්මාදිට්ඨිය දකින්නකොට කාම ව්‍යාපාද හිංසා කියන මේවා අත්හැරලා යනවා. අව්‍යාපාද අහිංසා නික්කම්ම කියන සංකල්පණයි ඇති වෙන්නේ. ඒක සම්මා සංකප්ප. ඊට පස්සේ මේ ලෝකේ බොරු කියලා අනුන් රවට්ටන්න තිබුණ අදහස, කේලම් කියලා අනුන් බිදවන්න, පරුස වචනේ සැලබාට පත්කරන්න, ප්‍රාපේ ලෝකේ මුලා වෙච්ච දේවල් පස්සේ ඇඟිලි ගගහ ආස්වාද විඳ විඳ ඉන්න තියෙන බලාපොරොත්තු අත්හැරලා යන අසාර ලෝකේ දැක්කහම ඒ ටික අයින් වුණාම කියනවා සම්මා වාචා මුසාවාදා වේරමණි පිසුනා වාචා වේරමණි පරුසා වාචා වේරමණි සම්පප්පලාපා වේරමණි අයං උච්චති භික්කවේ සම්මා වාචා මෙන්න සම්මා වාචා මාර්ගාංගය හැදෙන හැටි දැන් මොකද ඊළඟට වෙන්නේ ඊ යථාර්ථයේ පිහිට වූ මානසිකත්වයේට ප්‍රාණාධිපාත කරන බලාපොරොත්තුවක් ඇන්න සත්ව හිංසා කරන සත්වයින්ට දලුවම් කරන සත්වයින් මරණ ආදී බලාපොරොත්තුවත් වෙනනම් ඒක හිඳිලා යනවා. ඉතුරු වෙන්නේ නැහැ. හොරමැර වංචා කරන බලාපොරොත්තු ඒවෙන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු ඒවා නැති වෙලා යනවා. කාම මිත්‍යාචාරයෙන් ආස්වාද විඳින හොයන බලාපොරොත්තු නැති වෙලා යනවා. පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වෙන අයං උච්චති වික්කවේ සම්මා කම්මන්තු. ඔය මාර්ගාංගය උතන ස්වභාවයෙන්ම එනවා. ඔය පළවෙනි සම්මාදිට්ඨියේ පිහිටිනකොට ඉතුරු ටික හැදෙන හැටි. දැන් ඔහු ජීවත් වෙන්නේ මොකටද? ඔහුගේ පැවැත්මක් තියෙනවා නම් යථාභෝධය සඳහා මේ පැවැත්ම ක්‍රියාත්මක වෙනවා මිසක් නැවත නැවතත් මේ ලෝකේ අල්ලාගන්න බලාපොරොත්තු වෙන කියනව පැවැත්ම ගොල් නැගීමක් නැහැ. එහෙනම් මිත්‍යා ආජීවයක් නැහැ ඔහුට. ඔහුගේ ආජීවයේ මේ සංකියන්නා ලෝකේ සම්බන්ධය නිසා ඒකෙන් මිදෙන පැත්තටයි යන්නේ. ඔහුගේ ජීවිත පැවැත්ම ඒකටයි කැප වෙලා තියෙන්නේ. යථාභෝධයට. එහෙනම් ඔහු ඉන්නේ සම්මා ආජීවයක. මේ යථාර්ථයේ දැක්ක තැම්පටන් ඔහු පූර්ණ්‍ය කරගන්නා මේ කියන්නා වූ සැනසීම නිවීම. ඒ කටයුතු කරන මොහොතත් වාස ඔහු ඉන්නේ සම්මා වායාමයක. එතැම්පටන් ඔහු කරන කියන හිතරේ යමක් ඇත්නම් අර ලෝකේ බැඳෙන පැත්තට ඒවා නැතුව යනවා. මිදෙන පැත්තට යමක් කළ යුතුද තේරුම් අරන් ඒවා කරනවා. සම්මා සතිය වැඩෙනවා සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ඔහුට කම්පා වෙන්න දෙයක් ලෝකේ නැතුව යනවා. මාර්ගාංග 7කින් වට කරලා තිබෙනා වූ සම්මා සමාධියේ ධානයක් ඇද්ද? ඒ ධාන සමාධිය ඔහුට පිහිටනවා. ඒ ධානයේ පිහිටන්නේ නිකන් නෙවෙයි මාර්ගඵලයට හේතු නිවන අරමුණු කරලා. නිවන අරමුණු කරලා පිහිටපුවාම ඒකට කියනවා සම්මා සමාධිය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා හිතුවක් නැතත් ওই ටික ওই විදිහට කරගෙන යනවනවා. එහෙනම් හේතුවක් නිසා ඵලයක් හැදෙන හැටි හේතු නිරෝධයෙන් ඵලයේ නිරෝධ වෙන හැටි ප්‍රඥාවෙන් දැකලා ඒ සඳහා යමක් කටයුතුද අන්නේ හේතු දුරු කරන්න කටයුතු කළ යුතුයි. කුමක් නිසාද හේතු හටගන්නේ? නිච්චයි සුඛයි අත්තයි සුභයි කියන මුලාව හේතු කොටගෙන. හේතු නිරෝධ කරන්න මොකද්ද කරන්න ඕනේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා ලෝකයේ මෙච්චර කාල වටනවා කියලා හිතාපේකී යථාර්ථය දකින්න ඕනේ. ඒ දකින්නට මොකද්ද ඉන්නේ? ඒතං සන්තං ඒතං පණිතං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ තණ්හක්කය විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. නිවනේ සාන්තිය දකින්නවා. එහෙම සාන්තයි එහෙම ප්‍රණීතයි කුමද්ද? යදිදං සබ්බ සංකාර සමතෝ මේ සියලු සංකාරයන්ගේ සමතයක් ඇද්ද? සබ්බූපදී පටිනිසග්ගෝ මේ සියලු උපාදානයන්ගේ මේ සියලු උපදීන්ගේ පංචස්කන්ධයන්ගේ බැඳීමේ පිළි නොගැන්මක් ඇද්ද? තණ්හකයෝ මේ තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද? විරාගෝ මේ රාගයෙන් වෙන්වීමක් ඇද්ද? නිරෝධෝ මේ සකස් කර ගැනීම වලින් මේ පැවැත්මේ වෙන්වීමක් ඇද්ද? නිබ්බානති මේ සියලු බැඳීම් වලින් නිදහස් වෙලා යාමක් ඇද්ද? මෙන්න මේකම සාන්තයි එකම ප්‍රණීතයි. වෙන නිවන තමයි නිවන. නිවන ආනිසංස වශයෙන් ඔහොම දකිනවා. ලෝක ආදීන වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් දකිනවා. මෙන්න මේ ටික කරනකොට සම්මාදිට්ඨිය පටන්ගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා දැනගෙන හිටියන් නැතත්. ඒක නිවන් දකින මාර්ගය. ඉන්දම් මේකේ මේ දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ දැන් හම්බ වුණා. පලිත සම්පන්නව ලෝකයේ සකස් වුණාseම ලෝක ස්වභාවික විපත් ඇතිවීමද පලිත සම්පන්නව සිද්ධ වෙනදී ස්වභාවික විපත් එකක් නෙමෙයි ඉතින්. හටගත්තා නම් හටගත ලෝකයට උරුම සියලු විපත් වලට ඒ හටගත දේ නිසාම උරුමයි. විපත් අහක් කරලා හටගත ලෝකයා ගොඩනගන්න බෑ. ලෝකයට තියෙන උරුමයක් තියෙනවා විපත්. ඒ විපත් වලට හේතුකාරක වන්නා වූ දෙයක් ලෝකෙත් එක්ක බැඳිච්ච රාග දේශ මොහයන්ගේ ක්‍රියාදාමී නිසා ගොඩ නැගෙනවා. ලෝකේ නිකන් ගොඩ නැගෙන්නේ නැහැ. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා ලෝකේ ගොඩ නැගෙනවා. ගොඩනැගිච්ච ලෝකයේ රාගය නිසා යම් දේශය නිසා මෝහය නිසා යම් ප්‍රතිඵලයක් ඇද්ද? ඒකට මූල දෙන්න වෙන විපත එනවා. ඒවා ඒ අනුව විපත් විඳින්න සිද්ධ වෙනවා. විපත් නැති ලෝකයක් හදන්න බෑ. මොකද හේතුව ලෝකේ නිස්පාදනයේ මුල රාග දේශ මොහ. එන රාග දේශ මොහ යම් තැනක තියෙනවා නම් විපතර මුල එතන. නෑ ලෝකේ හටගත්තා කියන්නේ විපතක් හටගත්තා. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා ಜಾතියක් හටගත්තා කියන්නේ ජරාවක් හටගත්තා ව්‍යාධියක් හටගත්තා මරණයක් හටගත්තා කියලා හිතා ගන්න. මොකද හේතුව? જાතියක් වශයෙන් හටගත්තා නම් ජරාවටපත් වෙන දෙයක්මයි જાති කියලා හටගත්තේ. ව්‍යාධියටපත් වෙන දෙයක්මයි જાති කියලා හටගත්තේ. මරණයටපත් වෙන දෙයක්මයි જાති කියලා හටගත්තේ. එහෙමනම් කවදාවත් જાතියක් හටගත්තොත් මරණයක් ඒකාදීන් හටගත්තා කියලා හිතා ගන්න. જાතියට හේතුකාරක වෙන මරණ සත්‍යෝ මරණයට උරුම වෙලා ඉඳලා මරණයට උරුම දේවල් පස්සේ හඹා යනවා. ඒක එකතු කරන්නේත් මොනවද? මැරෙන යාම එකතු කරනවා. ජරාවටපත් වෙන යාම එකතු කරනවා. ඒවාම හොඳයි කියනවා. අනේ අපිට දරුවෙක් ඇත්නම් මොකද ඔක කරගත්තේ? ජරාවටපත් වෙන එකක්ම මරණයටපත් වෙන එකක්ම දරුවෙක් කියලා බලාපොරොත්තු වුණා. දරුවා කියන જાතිය ගත්ත හරි සන්තෝෂයෙන්. අර ගත්තේ මොකද්ද? ජරාවට පත් වෙන එකක් මරණයට පත් වෙන එකක් හරි සන්තෝෂයෙන් අරගෙන ලෙඩ හැදෙන එකක් හරි සන්තෝෂයෙන් අරගෙන ගත වෙලේ ඉඳන් මොකද කරන්නේ අන්න අන්න පුතා කක්කා කළා ඉක්මන් කර හොදන්න ඉතින් මගේ වස්තුව කිය කී ඉඹේ වගේ හරි ජරාව ඔක්කොම හොදනවා මොකද ජරාවට පත් වෙන එකක් ගත්ත නිසා ඒ කක්කා දාන්නේ ආංචු කළා ජරාවට පත් වෙන එක ජරා කරනවා අනේ මොකද පුතා කතා කරන්නේ වාඩි හුස්ම ගන්නවත් නිකන් අයදා හුස්ම ගන්නේ අනේ පපුව බර බර ගන්න ඉක්මන් කළා උසගෙන යයි යන් මොකද ලෙඩ වෙන එකක් අරගෙන. බයි දඟලනවා දැන් ලෙඩ වෙයිද? අනේ මේ හුස්ම වැටෙනව අඩු වෙන්නේ මොකද මේ? බොක්ක රත් වෙලා මොකද මැරෙන්න එනවා දන්නේ මොකක් නිසාද? දරුවා කියලා ගතේ මරණයටපත් වෙන එක. ඉතින් මැරෙයිද කියලා බයයි. ලෙඩ වෙයිද කියලා බයයි. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා මැරෙන්න ඉස්සෙල්ලා බය දඟලනවා ලෙඩ වෙයිද මැරෙයිද කියලා. බයට හේතු වෙන එකක් જાතියක් හොඳයි කියලා ගත්තා. හොඳ එකක් අරන් තියෙන දරුවා කියලා. මොකක් නිසාද? අවිද්‍යාව නිසා දැක්කේ නැහැ. ජරාවටපත් වෙන එකක්, ලෙඩ වෙන එකක්, මැරෙන එකක් මේ රංකැටියා කියලා ගත්තේ. බලාපොරොත්තු වෙන්නේ. බාර වුණේ මොකක් ඉල්ලගෙනද? ලස්සන රංකැටියා වගේ පොඩි කොළු පැටිය, කිලි පැටිය කොනේ කියලා. එහෙනම් මොකෙන්ද කලේ රැවැට්ටුවේ? අවිද්‍යාව රැවැට්ටුවා ලස්සන පැත්ත අපේන්නලා. සුන්දර ලෝකයක් පේන්නලා. ඉස්කෝලේ යන හැටි, උඩ පැනවෙන හැටි, hina වෙන හැටි, ඉතින් ළමයා hina වෙන හැටි ඔක්කොම ගියේ කී තමයි අවිද්‍යාව රැවැට්ටුවේ. දන්නේ නැහැ මේ උපදින එක කොයි જાතියෙන්ද ලෝකේ උපදින්නේ. මවගේ බඩෙන් උපදින පෙලාකියුන්ගේ අත් නැහැ. පෙලාකියුන්ගේ කකුල් නැහැ. පෙලාකියුන් අන්ධයෝ, පෙලාකියුන් ගොළුෝ, පෙලාකියුන් බිහිරෝ, පෙලාකියුන් කොරු. කෝකා උපදින්න දන්නේ නැහැ. නමුත් උපදිනකම් බලාපොරොත්තු වෙන්නේ අපි පුතා උපන්නාට පස්සේ පුතා එකයන් බෑග් එකක් එහෙම අරගෙන පුතා මොන්ටිසෝරිය කියන්නේ මම මෙහෙමයි ඇඳුම් හදලා මාලා ඔක්කොමත් ඉවරයි. පල්ලෙකට අන්ධයෙක් ඉපදිලා එක කොරෙක් ඉපදිලා මොනවා කරන්නද? මොකාට අන්තවන්ද කියලා ආපුවා. අනේ අපිට වෙච්ච දේක් මොන කර්මයක් කරලාද මේ වුනේ කියලා හඳනවා. ජාතිය නිසා දුක එනවා. සැප හොයන්න කියලා දුක වත්තා. ඉතින් මෙහෙම જાතියක් මට මොකටද කියලා යථාර්ථය දැක්කනා. බලාපොරොත්තු අත්හැරලා යනවා. මට ඕ නැති දරු જાතියක් නැහැ. මට ඕ නැති භාර්යා જાතියක් නැහැ. මට ඕ නැති ස්වාමි පුරුෂ જાතියක් නැහැ. මට ඕ නැති පවුල් જાතියක් නැහැ. යථාර්ථයේ දැක මට්ටමට අසාරත්වයේ දැකලා මට ඕනේ නැහැ වගේ අත්හැරෙනවා. ඒ ප්‍රඥාව වැඩිච්ච මට්ටමට. යම්කිසි જાතියක් අත්හැරියා නම් ඔහු ජරාවක් අත්හැරියා. ඔහු ව්‍යාධියක් අත්හැරියා මරණයක් අත්හැරියා. ජාතිය නිසා ජරාව නිසා මරණ නිසා ශෝකයක් තිබුණා නම් ඔහු ඒකේ නිදහස්. ඒ මොහොතේ පටන් මේකේ හේන මුල පිරුවා. අන්න නිදහස් වීමේ මුල. ඉතින් මේ අවසාන ජාතිය අන්තිමට ගන්නවා තීරණයක්. මේ ජාතියේ හේන ගහනවා නම් හේන ගහලා හරි මැරිලා ගියායි. වෙන එකක් වෙච්චායි. උපන් જાතියේ උරුමේනේ මේ තියෙන්නේ. ඒක වෙන වෙලාවක වෙයි. මේ අවසාන මොහොතේ නිකන් ඉතින් වෙන කරන්න දෙන්නේ මේක ඇස් කන වෙන එකක්. කම්බීරි වෙන එකක්. ලෙඩ හැදෙන එකක්. අංශභාගය හැදෙන එකක්. පිළිකාව හැදෙන එකක්. මේ කය කියන්නේ මෙහෙම කුණු ගොඩක්. කොච්චර හරි බඩගිනි වෙනවා. කොච්චර හරි පිපාසය හැදෙනවා. කොච්චර හරි ලෙඩ හැදෙනවා. මොනවා කරන්නද? කොයි මොහොතේ හරි මැරලා යනකන් ඉතින් මේක පරිහරණය කරනවා හොඳයි කියලා ගත්තේ නරක එකක් හොඳයි කියලා ගත්තේ අවිද්‍යාවෙන් කරපු පෙර භවයේ වැඩ පිළිවෙල. දැන් නම් මම මේවා හොඳයි කියලා ගන්නෑ කියලා ගත්තොත් යථාර්ථයේ ප්‍රඥාව වැඩනම් ඔහොම අදහසක් එනවා. එයාට රෝගේ කවුරු හරි ගොඩ ගහන්න හැදුවත් අනේ මෙන්න රත්තරන් කන්දක් දෙනවා මේකත් එක්කලා මේ ගෑණි අරගෙන කියලා ඔබ පෞල් කාපන් කිව්වොත් ඔබ කාගනි ඔබට ඕනනම් මට ඔය වැපා වෙලා තියෙන්නේ. මට වැඩක් නෑ. අන්න ප්‍රඥාවේ තියෙන එතෙන්ට එනවා. මේ යථාර්ථයේ වැඩිච්ච කෙනෙකුට කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යම් කිසි මිනිස්සෙ පිරිසක් උදළු අරගෙන කූඩ අරගෙන නාරස්සන අරගෙන ගිහිල්ලා ගංගා නම් ගඟේ වේල්ලා කපනවා උඩට හලවන්න. මහන්සි වුණාට යයිද උඩට? යන්නේ නැහැ පල්ලෙහාටමයි ගලන්නේ. මෙන්න වගේ මේ ධහම දැක්ක කෙනාට යම් කිසි පිරිසක් කියනවා ඥාති හිතයිසින් පිරිසක්. දරුවා ඔබට නැත්නම් ඔබට අපි මෙච්චර සම්පත් මෙච්චර වස්තුව දෙන්න මෙච්චර දීපොළ දෙන්න. ඔය සිවුර අත්හැරලා ඇවිදලා හිටා මෙන්න මේ විවාහය කරගෙන පින් දහම් කරගෙන ඉඳ කිව්වොත් උඹලට ඕන එකක් උඹලා ගයිලා උඹලට හොඳ ඒවා උඹලට හොඳ නෑ මට ඇති වැඩක් නෑ. ඕව නරක බව දැනගලයි මහත්තරී. මට ඇති වැඩක් නෑ. ඔව් කවදාවත් අර ගංගානංගගේ උඩ රහලවන හදන එක වගේ වෙහෙස වගේ මිසක් කවදාවත් ගිහි වතර දාන්න බෑ. ප්‍රයක් නිසාද මේ සත්‍ය දැකපු නිසා. මෙන්න මේක දකින්න ඕනේ. මෙන්න මේක නොදක තමයි අද කරන්නේ හුඟ දෙනේ මොකද කරන්නේ? බට හමුදාවක් හදනවා බුදුදහම ජය ගන්න බුද්ධහම පවත්තන්න. ඉතින් කොහොමද කරන්නේ? යථාර්ථය දැක්කනම් බුද්ධහම පවතිනවා වළස්සන්න බෑ. ඉතින් යථාර්ථය දැක්ක කෙනෙකුට පොත් අරන් දීලා පුළුවන් ද අබෞද්ධ කරන්න. ගියක් හදලා දීලා ඊළඟ කෑල්ලලා දීලා අබෞද්ධ කළා ඉතින් යථාර්ථය දැක්කට පස්සේ. යථාර්ථය දැක්කට පස්සේ එහෙම කාටවත් කරන්න බෑ. ලේබල් කාර්යය නම් පුළුවන්. ලේබල් බුද්ධාගම හැදෙන්නේ යථාර්ථයේ වහපුදා ඉඳලා. යථාර්ථයේ විරුද්ධ වෙච්ච දා ඉඳලා සත්‍ය බුදුදහම මත උනහම එතන යථාර්ථය දකින්නවා. ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක අය මොනවා දීලා හරවන්නද? සක්විති රජකම ලබා දෙන්නම්. ඔබ අබෞද්ධ වෙලා අපි ඉන්න තැනට වරි. ලෝකේ හොඳයි කියපන් කිව්වොත්. උඹට නම් උඹ හොඳයි කියන්නේ සක්විති රජකම ගනි මට ඇති රජකම වැඩක්. සෝවාන් ඵලයට පත් වුණු තැන පටන් සක්විති රජකම දෙවෙනි. ඒ නිසා තමයි කිව්වේ කාලසිරි පුත්‍රයාට කියනවා. අර සල්ලි දෙනකොට කහවණු 1000ක් දෙනකොට කහවණු 1000ක් නෙමෙයි දැන් ওই පුත්‍රයා සක්විති රජකම දෙනවා කිව්වත් ප්‍රතික්ෂේප කරන තැන දැන් ඉන්නේ. ඉක්ම ගිය සෝවාන් ඵලයටපත් වෙලා ඉන්න කියලා වෙන්නවා. එහෙනම් මේ සෝතාපන්න ඵලයකින්දපත් වෙන අපේ බෞද්ධයන්ගේ පල්ලෙහාම දෙනා. එතෙන්ටපත් වුණ කෙනා සක්විති රජකම දීලවත් අබෞද්ධ කරන්න බෑ. එහෙනම් පුළුවන් ද කාටවත් පොත්පත් අරන් දීලා බෞද්ධය හරවන්න. ඉලං කැලක් අරන් දීලා සල්ලි කීයක් හරි දීලා බෞද්ධය හැරෙయ్య හැකිද? මොකද මේ කෑ ගහන්නේ? අපේ බෞද්ධය ටික වෙන ආගම් වලට ගන්නවා කියලා බෞද්ධ ලේබල් ටික වෙන ඒවට නම් ගනි බෞද්ධය නම් ගන්න බෑ පක්ෂි රජකම දුන්නත් බෞද්ධත්වය රජ කරන්න බෑ ඉතින් මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ අරගෙන වැහිලා තියෙන දහම මතු කරන්න ඕනේ ඒ දහම අහලා අහලා ගන්නකොට කවදා හරි යථාර්ථය දකින්නවා ඒක බැරි කමක් නැහැ එහෙනම් බුදු දහමක් නෑ ලෝකේ එහෙම එකක් බැයි නම් මේක රකින්න දෙයක් ඕනේ නැහැ හේන ගහලම ඵලයක් යනිකා ඉන්නක වටිනවා මොකද ප්‍රතිඵල නැති ධර්මයෙන් ඇති වැඩකුත් නැහැ. එහෙම එකක් අද වෙනක බුද්ධහම ප්‍රතිඵල තියෙන එකක්. එදා මේකේ අමුතු වෙන හැකින්ද දෙන්නේ ධර්මයේ ධර්මයේ හැටියට විග්‍රහ කරලා දෙනකොට දවස ගානේ අහනකොට ওই යථාර්ථය වැටහෙනවා. වැටහුණාට පස්සේ සක්විති රජකමට වැඩිය වටන සෝවාන් ඵලය ලැබෙනවා. එදාට අසාර ලෝකේ මට මොනවා සැනසෙන්න ගන්නද? මට මීට වඩා සැනසුමක් ගන්න ලෝකේ කවුරු මොනවා දීලා මගේ සැනසුමලපත් කරන්නද? මේ ලෝකේ මුලාවටපත් වෙන ලෝකේ ඉන්නකන් ජීවත් වෙන මොනවා හරි තියුණොත් මට හොඳලම ඇති. මට වැඩක් නැහැ මේ ලෝකේ. ඔන්න දෙන්න හිතේන දවසක් එනවා. යථාර්ථයත් එක්කලා. ඒ දවස ආපු බෞද්ධයෙක් වෙනස් කරන්න සමතෙක් තුන් ලෝකේ නැහැ මොනවා මාර්සේනාලට බෑ කියන එකයි පෙන්වන්නේ. ඒ බුද්ධාම යථාර්ථය දැක්කගෙන. ඒක ඕකයි තේරුම් ගන්න ඕනේ.